සාදු සාදු සාදු ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරන අප ධර්මයේ පුරුදු කිරීමෙන් ලබන්න තිබෙන සැබෑම ප්‍රතිලාභය ගැන එහෙම නැත්නම් නිවැරදි දේ ධර්මයේ පුරුදු කිරීමෙන් උපදව ගන්නට තිබෙන දේ ගැන අපට නිවැරදි වැටහීමක් තියෙන්න ඕන. ධර්මයේ පුරුදු කිරීමෙන් අපට ලබන්න තිබෙන උතුම්ම දේ තමයි පරිපූර්ණ වශයෙන්ම සිත පිරිසුදු කර ගැනීම. සිත පිරිසුදු කර ගැනීම කියන ප්‍රධාන කාරණය සිදු කර ගැනීමෙන් ඒ කරුණට පැමිණීමෙන්ම ධර්මයෙන් ලබන්න තිබෙන අනිකුත් ප්‍රතිලාභ ලැබෙනවා. දැන් යම් කෙනෙක් මරණයෙන් මත්තේ දුගතියට නොගොස් සුගතියක ඉපදෙනවා කියන දේ. ධර්මයෙන් ලබන යම් ප්‍රතිලාභයක්. ඒ ප්‍රතිලාභය ලබන්නට අපට උපකාර වෙන්නේ පිරිසිදු සිත. පිරිසිදු සිතක් ඇති කර නොගෙන සුගතිගාමී වෙන්නේ නැහැ. එහෙනම් ධර්මයේ පුරුදු කිරීමේ ධර්මයේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ මුළුමනින්ම පිරිසුදු සිතක් සම්පූර්ණයෙන්ම පිරිසුදු සිතක් ඇති කර ගැනීම. එහෙම නැත්නම් සිත සම්පූර්ණයෙන්ම පිරිසුදු කර ගැනීම. ඒ සඳහා කළ යුතු දේ අකුසල් බැහැර කිරීම, කුසල් උපදවගෙන සම්පූර්ණ කිරීම. කරුණු දෙකයි තිබෙන්නේ. ප්‍රධාන පරමාර්ථය ඉටු කර ගැනීම පිණිස කාරණා දෙකක් තිබෙනවා. ඒ දෙක තමයි අකුසල් ප්‍රහාණය කිරීම, මුළු මොනින්ම ප්‍රහාණය කිරීම, සම්පූර්ණයෙන්ම අකුසල් හට නොගන්න විදිහට අකුසල් දුරු කිරීම. කුසල් උපදවා ඒ කුසල් සම්පූර්ණ කර ගැනීම. එතන මේ කියන කරුණු දෙක පිණිසම මාර්ගයේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සමාධිය වැඩි වීම. සමාධිය උපදවා සමාධිය පරිපූර්ණ කිරීමෙන් සමාධි වැඩිවීමෙන් අකුසල් ප්‍රහාණයත් කුසල් පරිපූර්ණ කිරීමත් කියන කරුණු දෙකම ඉටු වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සමාධිය නිවන් මඟ විදිහට අපි ඉගෙනගෙන තිබෙනවා සමාධිය කියලා කියන්නේ නිවන් මඟ කියලා. නේද? ඒ නිවන් මඟ විදිහට සමාධිය අපට පෙන්වා දී තිබෙන්නේ ඒ සමාධිය උපදවා වැඩිවීමෙන්ම අකුසල් ප්‍රහාණයත් කුසල් උපදවා සම්පූර්ණ කිරීමත් කියන දෙකම සිදුවෙනවා. ඒ නිසා මේ ඊටාම බැරෑරුම් කටයුත්තක්. ඒ කියන්නේ නුවණ පාවිච්චි නොකොට ඉවසීමක් නැතුව අකණ්ඩ උත්සාහයකින් තොරව මේ කටයුතු කරන්න බෑ. නුවණ මෙහෙවන්න ඕන නුවණ මෙහෙවනවා කියලා කියන්නේ විමසා බැලීම. විමසලා බලන්න තියෙන හැකියාව. ඊළඟට අකණ්ඩ උත්සාහයක් තියෙන්න ඕන. ඒ අකණ්ඩ උත්සාහය ඉවසීම මතයි පදනම් වෙන්න ඕන. ඉවසීම නැති කෙනාගේ උත්සාහය පටන්ගත් තැනදීම කඩ වෙනවා. ඉවසීමක් නැති කෙනාගේ උත්සාහය පටන් ගන්නේ අධික උත්සාහයෙන්. ඉවසීම තියෙන කෙනා අධික උත්සාහයෙන් පටන් ගන්න. ඉවසීම තියෙන කෙනා පටන් ගන්න කොහොමද? නුවණින් සලකා නුවණින් විමසීමෙන් යුතුව තමයි එයා උත්සාහය කියන එක පවත්වන්නේ. එතකොට ඕනම බරපතල ඉලක්කයක් ඉටු කරගන්න පුළුවන් එබඳු කෙනෙකුට. ඉතින් අපි දන්නවා අප තේරුම් ගත යුතුයි සිත පරිපූර්ණ වශයෙන් පිරිසුදු කර ගැනීම කියලා කියන්නේ මෙලොව වේවා පරලොව වේවා මේ ලෝක ධාතුව තුල යම් ඉලක්කයක් යම් කටයුත්තක් තියෙනවා නම් ඒ සියලු ඉලක්කයේ සියලු කටයුතු අතර සිත පරිපූර්ණ වශයෙන් පිරිසිදු කර ගැනීම තරම් බල සම්පන්න වෙන කටයුත්තක් වෙන ඉලක්කයක් ලෝකේ නැහැ. ඉතින් අපි පුංචි මිනිස්සු වුණාට අප හැමුවේ තිබෙන බැරෑරුම් බාහිර කටයුත්ත ඒක සිත පිරිසිදු කර ගැනීම. ඒ කියන්නේ ලෝකයේ තිබෙන බලවත්ම කටයුත්ත කිරීමටයි මේ පුංචි මිනිසුන් විදිහට අප උත්සාහ කළ යුත්තේ. ඔබ තේරුම් ගත යුතුයි අපිට දෙවියන් බඹුන තරම් මහා බලවත් බවක් අපට නැහැ. නේද? අදම වශයෙන් අප තේරුම් ගත යුතුයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ හිටි සෝතාපන්න ගිහි ශ්‍රාවකයෙකුට තියෙන බලයවත් අද ඉන්න අපට නැති බව අප තේරුම් ගත යුතුයි. ඊතරම බල සම්පන්න මිනිස්සු ඒ කාලේ හිටියා. ඒ බලය වුන්ට ඉබේ ලැබුණ එකක් නෙමෙයි ඔවුන්ගේ පුණ්‍ය ශක්තියත් එක්ක ලැබිලා තිබුණ දෙයක්. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඉගෙන ගනිද්දී ඇතම් ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් තුළ තිබුණු චිත්ත බලය අසාමාන්‍ය දෙයක් අසාමාන්‍ය චිත්ත බලෙන් යුක්ත ශ්‍රාවක ශ්‍රාවිකාව කියන්නේ උපාසක උපාසිකාවන් එකල සිටියා. එතකොට ඒ ශ්‍රාවකින් අතර උපාසක උපාසිකාවන්ගේ ස්වභාවය එහෙමනම් භික්ෂු භික්ෂුණීන්ගේ ස්වභාවය ගැන කතා කරන්න දෙයක් නැහැ ඒ බල සම්පන්න ශ්‍රාවකීන්ගෙන් ඇරඹුණු නිසා තමයි මේ ශ්‍රාවක පරපුර තාම තියෙන්නේ. ගහක් හොඳ මුලකින් පටන් ගත්තොත් ඒ ගහට පැවැත්මක් තියෙනවනේ. ගහේ ආරම්භයේ දුර්වල මුලක් නම් ගහට පැවැත්මක් නැහැ නේද? ඒ නිසා අපේ ශාසනයේ ආරම්භක ශ්‍රාවක පරපුර අතිශය බලවත්. අතිශයින්ම බලවත්. අපට හිතන්න තියා හිතන්න බෑ. එතරම් බලවත් උපාසික උපාසිකවන් එකල හිටියා. ඒ අයගේ මුඛ්‍ය පරමාර්ථය වුණේ කුමක්ද ධර්මය පුරුදු කිරීමේ? පරිපූර්ණ වශයෙන් සිත පිරිසුදු කර ගැනීම. වෙන දෙයක් නෙමෙයි ඒගොල්ලෝ කළේ. අපේ පරමාර්ථ වියුත්තේ කුමක්ද? අපේ පරමාර්ථ වියුත්තේ සිත පරිපූර්ණ පිරිසුදු දෙයක් බවට පත් කර ගැනීම පමණයි. ඒ පරමාර්ථය ඇති කර ගැනීමෙන්ම දුර්වල මිනිසයා බලවතෙක් බවට පත් ඒ පරමාර්ථයට පැමිණීමෙන්ම ඒ ඉලක්කය ඇති කර ගැනීමෙන්ම දුර්වල මිනිසයා බලවත් මිනිසෙක් බවට පත් වෙනවා. මොකද එයාගේ අපේක්ෂා බලවත්. මිනිසෙක් බලවතෙක් කරන්නේ අපේක්ෂා බලවත් වීමෙන්. මිනිසෙක් දුබලෙක් කරන්නේ අපේක්ෂා දුබල වීමෙන්. ඒ නිසා අපේ වර්තමානයේ වාසකන අපි දුබලයි කියලා අනවශ්‍ය විදියට හිතලා දුර්වල කරගන්න එපා. ඒ දුබල බව අපි තේරුම් ගත යුත්තේ එකලාය තරම් අපට ආයු වර්ණ සැප බල ප්‍රඥා මේ ආදී දේවල් එකල අය තරම් අපට නැති බව තේරුම් ගැනීම. නමුත් අප මේ කාලේ වෙන විට ධර්මයෙන් උපදවන්න තිබෙන මූලික ප්‍රධාන ඉලක්කය මෙයයි කියලා තේරුම් ගත්තොත් ඒක අපේ ප්‍රඥාව බවට පත් යමක්ක ඇති දේ ඇති විදිහටම තේරුම් ගැනීම ප්‍රඥාවට අයිති දෙයක්. අපි දුර්වලයි කියලා අස්වැයාගේ වල්ගේ ලිලෙන් හදලා හරියන්නේ නැහැ. ඒතර ශක්තිමත් වෙනවද? ශක්තිමත් වෙන්නේ නේද? දුර්වල මිනිහෙක් හිතනවා මට අශ්වයාගේ පිටේ නගින්න බෑනේ. අශ්වයාගේ පිටේ නැගලා මට යන්න හයියක් නෑනේ කියලා. එයා හිතනවා මම වල්ගේ ලිලා යන්නම් කියලා. යන්න බෑ. මොකද එතන ආරක්ෂිත තැනක් අප ඉලක්කය කරා ගෙන යන තැනක් නෙවෙයි. අශ්වයාගෙන් ලබන්න පුළුවන් ආරක්ෂාව, අශ්වයාගෙන් ලබන්න පුළුවන් උපකාරය පිටේ නැගලා යන කෙනාට ලැබෙන ආනිසංශය ප්‍රතිලාභේ වල්ගේ ඉල්ලන කෙනාට හම්බෙන්නේ නෑ. කිසිසේත් හම්බෙන්නේ. ඒ නිසා අපි දුරවලයි අද කාලේ අපට අමාරු කියලා වල්ගෙල්ලිලා යන ගමනෙන් ප්‍රතිලාභ ලබන්න හිතන්න එපා. දුර්වල මිනිසයා බලවතෙක් වූ කල අශ්වයාගේ පිට යන්න පුළුවන්. ඒතර අශ්වයාගේ ජවය අපට උපකාරය පිණිස පවතින. ඒ වගේ ධර්මයේ සැබෑ ඉලක්කය මෙයයි කියලා යමෙකුට තේරුම් ගන්න ඔනෙන්නේ ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ වදාළ දේ පිළිගැනීම ශ්‍රද්ධාව. එතකොට භාගතුන් වහන්සේ මේ ධර්මයේ ඉලක්කය මෙයයි කියලා පෙන්නනවා. ඒ ඉලක්කය පිළිගැනීම ශ්‍රද්ධාව, ඒ බඳු ශ්‍රද්ධාවකට පැමිණි කෙනාට ඒක ප්‍රඥාව බවට පත් වෙනවා. එයාගේ නුවණ. ඒ විදිහේ ශ්‍රද්ධාවත් නුවණක් යුක්ත කෙනා බලවතෙක් ශ්‍රද්ධාව ප්‍රඥාව තියෙන කෙනා ඒ ධර්මයෙන් පල් ප්‍රයෝජන ලබනවා. එතකොට එයා ඉවසීමෙන් යුක්තව ඒ ප්‍රඥාව මෙහෙවන්න සමර්ථ වෙනවා. ඉවසීමෙන් යුක්තව ප්‍රඥාව මෙහෙවන කෙනා අඛණ්ඩ වැඩ පිළිලක් තුළ ධර්මයේ පුරුදු කරනවා. ඒකයි ක්‍රමය. ඉතින් ඉදිරිය තේරුම් ගන්න. ඉතින් මේ විදිහට මේ ධර්මයේ පුරුදු කර ගැනීම පිණිස උත්සාහ කරන කෙනා එයා විසින් දෛනිකව කළ යුතු ප්‍රධාන කටයුත්තක් විදිහට එයා කොමක්ද කරන්නේ? කළ යුත්තේ සිත පිරිසිදු කර ගැනීමට වෑයම් කිරීම. ඒකනේ ප්‍රධාන ඉලක්කය. ඒතර දෛනිකව ඒක කරන්න ඕන. නිතර ඒ සඳහා අපි උත්සාහක සිටිය යුතුයි. නේද? ඒ ඉලක්කය කරන් අපි යන්න ඕන. ඒතර ඒක උදේ පොඩ්ඩක් කරනවා, හවස පොඩ්ඩක් කරනවා, එහෙම නැත්නම් සතියට වතාවක් කරනවා එහෙම නෙමෙයි. ඒකයි අඛණ්ඩ වැඩ පිළිලක් තුළ අපි මේ ගමන යා යුතුයි කියලා. අප තීරණ ගත යුත්තේ. ඒයින් අදහස් වෙනවද උදේ ඉඳගෙන හවස් වෙනකම්ම භාවනා කර කර ඉන්නවා. gedara වැඩ මුකුත් කරන්න එහෙම නෑ නේද? එහෙම නෑ. එහෙම වර්ධවා ගන්න එපා. අපි කලින් ගොඩාක් මේ විස්තර කරා මේ කරුණු. ඒ විදිහේ වැරදි අදහස් වලට යන අය ඉන්නවා. එහෙම වැරදි අදහස් වල ගිහිල්ලා gedara dure වැඩ අවුල් කරගෙන, රැකී ආරක්ෂා අවුල් කරගෙන, අඩදබර කරගෙන නේද? සිත් paludu කරගෙන තිබුණු දේත් නැති කරගන්න අය ඉන්නවා. එහෙම දුර්වල විදිහට හිතන්න එපා. අපි ඔබට නිතර නිතර මුල් කාලේ දේශනාවල්දී කියලා තිබෙනවා gedara dore කටයුතු කරමින් රැකිරක්ෂාදී කරමින් දරුමල්ලන්ගේ කටයුතු කරමින් කුසල් සිත රැකගෙන අකුසල් බැහැර කරගන්න පිළිවෙත තමයි අපි මුල සිටම කියලා තියෙන්නේ. ඒක තමයි ක්‍රමය. ඒ විදිහට කටයුතු කිරීමෙන් තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත උපාසක උපාසිකාවෝ මාර්ගඵලලාභී අය බවට පත් වුණේ. ඉතින් අද කාලෙදී උපාසක උපාසිකා පිරිස මේක තෝර බේර නොගෙන gedara dore වැඩ කටයුතු ඔක්කොම අතහැරලා ධර්මාල්ලන්ගේ කටයුතු අතහැරලා රස්සාවත් අතහැරලා බණ භාවනා කරන්න වෑයම් කරන සමහර අය අවුල් කරගන්නවා. මේ අය එහෙම ඒ විදිහට ගැටලු හදාගන්න එපා. Tamanගේ දෛනික කටයුතු කරන අතරේ සිතේ පිරිසිදු භාවය ඇති කර ගැනීම පිණිස අප කටයුතු කළ යුත්තේ. ඉතින් මේ විදිහට උත්සාහ කරන කෙනාට එදිනෙදා Tamange කටයුතු කරන අතරම සිත පිරිසිදු කර ගැනීමේ කටයුත්ත කරන්න පුළුවන් කියලා තීරණ කාලයක් එනවා. දැන් ඉස්සර අපේ අම්මලා අම්මලා ළමයි 7-8 දෙනා 10 12 හදනවා. එහෙම කරන්නේ gedara dore ඔක්කොම කටයුතු කරමින්. අද වගේ මැෂින් තිබුණේ නැහැ, ගෑස් තිබුණේ නැහැ, ලයිට් තිබුණේ නැහැ. පහසුකම් මොකුත් තිබුණේ නැහැ ඉස්සර. දැන් අපේ ගෙවල ඒ වගේ. ලයිට් තිබුණේ නැහැ. ගෙදෙට්ට ළඟ ලිඳක්වත් තිබුණේ නැහැ. පාරවල් තිබුණේ නැහැ. ත්‍රිවිල් තිබුණේ නැහැ. බස් නැහැ. රෙදි මහන මැෂිනුත් නැහැ. ඊළඟට මේ මිරිස් කුඩු ආදී මුකුත් නැහැ. ඒ ඔක්කොම අතින් කරන්නේ. එහෙම කරගෙන ළමයි දෙන්න තුන් දෙනා එක ළඟ එක වයසේ ළමයි දෙන්න තුන් දෙනා ඉන්නවා. ඒගොල්ලෝ කුඹුරු ගොවිතැන්ද ඔක්කොම කරනවා. ඒගොල්ලෝ අద్భుත පුද්ගල නෙවෙයිනේ. ඒගොල්ලන් නුවණ මෙහෙවීම, ඉවසීම, ඉලක්කය Tamanගේ යුතුයකම් වාක්‍යය මේ අඳුරගත්. අඳුරන කරන ධර්මානුකූලක ජීවිත. අවසන් සන්ධ්‍යා කාලය වල බොහොම සතුටටපත් වෙනවා. අපි හිස් නෑ ජීවිතේ යුතුයකම් ඉටු කළා කියලා. ඒ නිසා ඒක තමයි ධර්මානුකූල ඇවතුම් පැවතුම් වල ප්‍රතිලාභේ. ඒ නිසා ඕගොල්ලෝ උත්සාහ කරන්න ඕනේ වගකීම් යුතුයකම් රැකිරක්ෂා ආදී දේවල් හොඳින් කරන අතර සිත පිරිසුදු කර ගැනීම ගැන සිතට එන නරක දේවල් බැහැර කරමින් වාසය කිරීමට උනන්දුවක් ගත යුතුයි. ඒ සිත අපිරිසිදු වෙන්න නොදී ආරක්ෂා කර ගැනීමෙන්ම දෛනික කටයුතු රාජකාරී ආදී හොඳින් කරන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්න ඔයගොල්ලෝ රස්සාවක් කරනවා. රස්සාව කියලා කියන්නේ මිනිසුන් සේවය කිරීමක් නේද? ඈ? රස්සාව කියන්නේ මිනිසුන් සේවය කිරීමක්. ඒක පඩියකට වැඩ කිරීමකට සීමා කරගන්න එපා. එතකොට අපි ලඟු වෙලා අපේ සිත අපි මිනිසුන් සේවය කරන්න කියලා කල්පනා කරොත් පඩියේ අපිට ජීවත් වෙන්න ලැබෙන එකක්. නිකම්ම කරන්න බැරි නිසා. ඒක ගැන හිතන්න එපා. මිනිසුන් අපි සේවය කරන්න කියලා කල්පනා කළොත් ඒ විදිහට මිනිසුන් සේවය කරන කෙනාට කෙලස් බරසිතකින් සේවයද වඩා උසස් වෙන්නේ කෙලස් තුනී වූ කෙලස් රහිත සිතෙන්ද සේවය උසස් වෙන්නේ. ඈ කෙලස් රහිත සිතෙන් කරන සේවය උසස් නේද? ඒ ඒ සේවය ලබන්න පහසුටපත් වෙනවනේ. වෛද්‍යවරයෙක් වේවා, ගුරුවරයෙක් වේවා කම්කරුවෙක් වේවා අපි තුන් තරහසිත බලවත් වෙන කෙනෙක් ඉන්නවා. වෛද්‍යවරයෙක් කියන්නකො තරහසිත බලවත් වෙන වෛද්‍යවරයෙක් ඉන්නවා. ඔයගොල්ලෝ ගැන නෙමෙයි කියන්නේ මම. අපි මේ කියන්නේ උදාහරණයකට තරහසිත බලවත් වෙන එහෙම නැත්නම් රාගසිත බලවත් වෙන නිලධාරියෙක් ඉන්නවා. එයා මහජන සේවය පවත්වනකොට ඒ සේවය ලබන්නාට සුවයක් ලැබෙනවද? නෑ නේද? කෙලස් රහිත සිතකින් සේවය කරන කෙනෙක් ඉන්නවා. ඒකාන්තයෙන් ඒ සේවය ලබන්න පහසුටපත් වෙනව නේද? අන්න ඒ බඳු කරුණා මෛත්‍රියක් ඒ බඳු පරාර්ථකාමී සිතකින් කටයුතු කරන්න අකුසල් ප්‍රහාණය කරන ලේසි අමාරු නෑ. ඒතර දෛනික කටයුතු ඔබට ආශිර්වාදයක් වෙනවා. Tamanගේ සිත දියුණු කර ගැනීම පිණිස. ආයුධයක් මහත් වෙන්නේ වැඩ කරනකොට කියලා අපි අහලා තියෙනව නේද? ඒ වගේ මිනිසුන්ට උපකාර කරන කෙනා කරුණා මෛත්‍රියෙන් කටයුතු කරන කෙනාගේ සිත කුසලයට නැමෙනවා ඉතින් අපි මේ කරුණු කාරණා කතා කළේ ඔබ දැනට කරන කටයුතු ඒවා කරනමින්ම කුසල්සිත සම්පූර්ණ කර ගැනීම පිණිසයි ඔබ උත්සාහ කළ යුත්තේ. අම්මා කෙනෙක් කුසල්සිත සම්පූර්ණ කරන්න ඕන ළමයින් ලපටින්ගේ කටයුතු කරමින්මයි. ළමයි ලපටි බැහැර කරලා කුසල්සිතක් වඩන්නත් බෑ. නොවැඩිය යුතුයි වඩන්න බෑ. එතකොට රස්සාව කරන කෙනා රස්සාව හරියට කිරීමෙන් තමයි කුසල්සිත වැඩෙන්නේ. ඒ වගකීම බැහැර කළා කුසල්සිතක් වඩන්න බෑ. යමකින් නිදහස් වෙලා වෙනම ජීවිතයට පැමිණෙ වෙනම කාරණයක්. ඒක පටලවා ගන්න එපා. දැන් ශාසනයේ ඇතම් පිරිසක් භවභෝග සම්පත් අතහැරලා ඥාති හිත මෙතන අතහැරලා වස්තුව අතහැරලා කෙස්ටවල් බාලා ශ්‍රාවකත්වයේ වෙනත් පැත්තකට යොමු කර ගන්නවා. භික්ෂු භික්ෂුණී කියන පැත්තට යොමු කර ගන්නවා. ඒතර ඒගොල්ලෝ යම් පැත්තක් අතහැරලානේ. හැමෝටම අතහරින්න බෑ. මොකද ඒගොල්ලන් යම් වකියම වලට හිර වෙච්ච කට්ටිය ඉන්නවා. ඒ අය වගකීම් ඉටු කරමින් තමන්ගේ සිත සම්පූර්ණ කරගන්න ඕන. ඉතින් ඒ විදිහට කටයුතු කරනකොට ඔබගේ කුසල් සිත ආරක්ෂා කරගෙන අකුසල් ප්‍රහාණය කරගන්න උත්සාහ කරද්දී ඔබට උපකාර වන බොහෝ දහම් කරුණු අපි කලින් කතා කළා. ඉතින් ඔබ ඒ ධර්මයන් පුරුදු කරගෙන යනකොට යම් දුරක් දහම් මගේ යද්දී ඔබ විසින් වඩාගත් ඔබ විසින් දියුණු කරගත් සිත තවදුරටත් දියුණු කර ගැනීමේදී ඔබට උපකාර වෙන උතුම් දහම් කරුණු කීපයක් අද කතා කරන්න අපි කල්පනා කළා. අද අපි කතා කරන්නේ විතක්ක సంతාන සූත්‍රය මජ්ක්‍ධිම නිකාය 1 පොත් වහන්සේ තුල තිබෙන මේ දේශනාව භාගතුන් වහන්සේ කියා දෙන සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරනකොට භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා කියා දෙනවා මහණෙනි සිත දියුණු කරන බණ භාවනා විදිහට සිත දියුණු කරගෙන යන සමාධිය වඩන භික්ෂුවක් විසින් කාලයෙන් කාලයට මෙනෙහි කළ යුතු කරුණු පහක් තිබෙනවා කියලා. බණ භාවනා කරමින් සමාධිය දියුණු කරන භික්ෂුවක් විසින් කලින් කලට මෙනෙහි කළ යුතු කරුණු පහක් ගැනයි බුදුරජාන් වහන්සේ මේ කියලා දෙන්නේ. භාගතුනස පෙන්වා දෙනවා මහණෙනි යම් භික්ෂුවක් යම් අරමුණක් සිතේ ඇති කරගෙන ඒ යම් අරමුණක් සිතේ උපදවගෙන ඒ අරමුණ මෙනෙහි කරමින් ඉන්නකොට ඒ භික්ෂුවගේ සිතේ ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත අකුසල විතරක ඇති වුනොත් ඒ වෙලාවේදී භික්ෂුව විසින් ඒ යම් මෙනෙහි කරමින් හිටි අරමුණක් තියෙනවනේ. අන්නේ අරමුණ වෙනුවට වෙනත් කුසල් සහගත අරමුණක් උපදවගෙන මෙනෙහි කරන්න ඕන. ඒතර කලින් යම් අරමුණක් හිතේ පවත්වමින් සිටියානම් අන්නේ අරමුණ වෙනුවට වෙනත් කුසල් සහගත අරමුණක් හිතේ උපදවගෙන පුරුදු කරන්න පටන් ගන්නකොට හිතේ ඉපදුන අර අකුසල සහගත විතර්ක ප්‍රහාණය වෙලා විනාශයටපත් වෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒක හරියට භාගතුනස කියා දෙනවා යම් වඩු බාසුන්නේ කෙනෙක් හරි එයාගේ ගෝලෙක් හරි සියුම් ඇණයකින් රළු ඇණයක් ගලවලා අයින් කරනවා වගේ. සියුම් ඇණයක් උපකාර කරගෙන ගොරෝසු රළු ඇණයක් ගලවලා අයින් කරනවා වගේ. යම් අරමුණකට පැමිණිලා ඒ අරමුණ මෙනෙහි කරමින් ඉන්න භික්ෂුවකට සිතේ ලෝභය, ద్వේෂය, මෝහය මේ කියන අකුසල් සහගත විතරක ඇති වෙනවා. ඒතර මේ භික්ෂුව විසින් කළ යුත්තේ කුමක්ද? අර මෙනෙහි කරමින් හිතේ අරමුණ තියෙනවනේ. ඒ අරමුණ අයින් කරලා ඒ මෙනෙහි නොකොට කුසල් සහගත අරමුණක් හිතේ පවත්තන්න ඕන. එතකොට අර අකුසල සහගත විතරක ප්‍රහාණය වෙලා ඒවා විනාශ වෙලා යන බව භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒතරේ අකුසල සහගත විතරක ප්‍රහාණය වීමෙන් සිත ආධ්‍යාත්මී පිහිටෙනවා. හොඳින් තැන්පත් වෙලා එකඟ වෙලා සමාධිය ඇති වෙනවා කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ කාරණේ පැහැදිලිද? දැන් භික්ෂුවකට කියලා කිව්වට එතන උපාසක උපාසිකාවන්ටත් මේ විදිහටම ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ උනත් යම් අරමුණක් හිතේ පවත්නවා. දෛනිකව කළ යුතු යම් යම් දේ තියෙනවනේ ඒවා මේ කියන්නේ. දෛනිකව යම් යම් දේ කරනකොට හිතේ යම් අරමුණක් පවත්තන. ඒතර අරමුණ පවත්ත පවත්ත ඉන්නකොට අකුසල සිතුවිලි එන්න පුළුවන්. ඒක මේ කියන්නේ. ලෝභ සහගත සිතුවිලි හරි, ද්වේෂ සහගත සිතුවිලි හරි, මෝහ සහගත සිතුවිලි හරි එන්න පුළුවන්. ඒතර මේ සිතුවිලි ඇවිල්ලා බැහැර නොවි හිතේ පැවතුනොත් ඒ සිතුවිලි ඉක්මනින් ප්‍රහාණය කරගන්න ඕන. මොකද මේ අකුසල සිතුවිලි හිතේ පවතින දෙන්න හොඳ නැහැ. දුන්නොත් ඒ අකුසල සිතුවිලි හිතේ පැවතුනොත් හිත ඒකට යට වෙලා ඒ සිතුවිලි බලවත් වෙලා සිතේ ඉන්න යටපත් වෙලා විනාශ වෙන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඒ අකුසල සිතුවිලි හිතේ තියෙන වෙලාවකදී ඒ කෙනා කලුරිය කළොත් එයා තිරිසන් ලෝකේ හෝ නිරේ ඉපදින්න යාට සිද්ධ වෙනවා. ඒ නිසා අකුසල විතරකයක් සිතේ ඉපදුනහම ඊතා ඉක්මනින් හැකිතාක් ඉක්මනින් ප්‍රමාද නොකොට ඒ අකුසල විතරකයේ බැහැර කර ගැනීමට උත්සාහ කළ යුතුයි බැහැර කළ යුතුයි. ඇයි බැහැර කළ යුත්තේ? බැහැර නොකළ සිටියොත් ඒ අකුසල විතරකයේ මගින්ම ඒ බලවත් වෙනවා. දැන් කෙනෙකුගේ වස්ත්‍රයට පොඩ්ඩක් ගින්දර එකතු වෙනවා. වස්ත්‍රයේ කෙරවලකට ඊටාම සුළුවෙන් ගිනි ගන්නවා. මොකද කළ යුත්තේ? වහාම ඉවත් කරන්න ඕනේ නේද ඒක? මොකද ඒ ඉවත් නොකරත් මොකද වෙන්නේ? ඒ පුංචි ගින්නම බලවත් වෙනවනේ. ආන් ඒ වගේ යමකගේ සිතට අකුසල විතරකයක් අකුසලයක් ආවොත් ඒ අකුසලයේ ප්‍රමාදයකින් තොරව ප්‍රහාණය කර ගැනීමට කටයුතු කළ යුතුයි ප්‍රහාණය කර ගන්න ඕනේ. ඒතර ඒ පළවෙනි පියවර හොඳට මතක තියාගන්න. ඒතර කොයි වගේ අවස්ථාවක් ගැනද මේ කියන්නේ? එදිනෙදා කටයුතු කරනකොට යම් අරමුණක් හිතක තියෙනවා කියන එකනේ. හිත නිකම්ම තියන්නේ නැහැනේ. යම් අරමුණක් හිතේ පවත්වන වෙලාවක් තියෙනවා. අපි හිතමු අම්මා තාත්තට සලකනවා. ළමයෙකුගේ වැඩ කරනවා කියලා හිතන්න. ඔන්න ළමයෙක්ගේ රෙදි හොදනවා. හ්ම්? එහෙම නැත්නම් ගේ දොර අතුපතු ගානවා. ඒ වගේ දෛනික වැඩක් කියලා හිතන්න. ඒ වැඩ කරගෙන ඉන්නකොට ඔන්නකොට භාවනා කරගන්න බෑ. වෙලාව නැහැ. එතකොට හිතෙන්න පුළුවන් මේව කරලා මට හරියන්නේ නැහැ. මගේ කාලේ නාස්ති වෙනවා. මම කරා කරා හරි මගේ ජීවිතේම දැන් මේවට යට වෙලා ගියා කියලා හිතෙන්න පුළුවන් නේ හිමිතන ඉන්නෝනේ ආන් ඒ තැන් මේ කියන්නේ සාමාන්‍ය gedara dore වේවා රාජකාරිය හෝ වේවා ඒ කටයුතු කරද්දි හිතේ ඒ නිමිති තියෙනවනේ ඔයගොල්ලන්ට නේ දෛනික කටයුතු ඒ නිමිත්ත හිතේ පවත්තමින් තමයි ඔයගොල්ලෝ කටයුතු කරන්නේ ඒ නිමිති හිතේ පවතින අතර ඒක මුල් වෙලා හෝ වෙන යම් කරුණක් මුල් වෙලා ලෝභ සහගත හෝ ද්වේෂ සහගත හෝ මොහ සහගත හෝ හිතවිල්ලක් එන්න පුළුවන්. අන්නේ බඳු වෙලාවකදී ඒ සිතවිල්ල බැහැර කර ගන්න ඕන. බැහැර කර ගැනීම පිණිස කල යුත්තේ මොකන්ද? අර කලින් තිබුණු සිතේ අරමුණ බැහැරකින් තියලා අයින් කරගෙන ඉක්මනින් කුසල් සිතවිල්ලක් උපදවන්න ඕන. කුසල් සිතවිල්ලක් උපදවනකොට අර අකුසල සිතවිල්ල ප්‍රහාණය වෙනවා ඒක විනාශයටපත් වෙනවා. අකුසල සිතවිල්ල ප්‍රහාණය වීමෙන් සිත හොඳින් පිහිටනවා එකඟ වෙනවා සමාධිය ඇති වෙනවා. ඉතින් ඒ විදිහටම යම් කෙනෙකුට බණ භාවනාවට උත්සාහ කරද්දී දැන් කටයුතු බහුල කෙනෙක් නැත්නම් හිත හොඳින් පිහිටලා නැති කෙනෙක් බණ භාවනාවට උත්සාහ කරද්දී පවා අකුසල සිතුවිලි එන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී ඒ කලින් තිබුණ අරමුණ බැහැර කරලා අයින් කරලා වෙනත් කුසල් සිතුවිල්ලක් පවත්තන්න. එතකොට ඒ වගේ අකුසල සිතුවිල්ලක් ආපු වෙලාවට වෙනත් කුසල සිතුවිල්ලක් කියලා කියන්නේ කුමක්ද කර හැක්කේ? බුදුගුණ හිතන්න පුළුවන් නේද? ඊළඟට මෛත්‍රී සහගත සිතුවිලි, කරුණා සහගත සිතුවිලි, ඒ වගේ කුසල සිතුවිල්ලක් උපදව ගන්න පුළුවන්. එතකොට අර අකුසල සහගත සිතුවිල්ල අයින් වෙලා නැති වෙලා යනවායි කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඉතින් ඒ වගේ ඊළඟට කියා දෙනවා දැන් ඒ වගේ යම් කෙනෙක් යම් නිමිත්තක් හිතේ පවත්වද්දී අකුසල සහගත විතර්ක පැමිණියොත් වෙනත් කුසල සහගත සිතුවිල්ලක් උපදවගෙන පවත්තද්දී අර පැමිණි අකුසල් අර කලින් ඉපදිච්ච අකුසල සහගත සිතුවිලි ප්‍රහාණය වෙලා යනවා. නමුත් එහෙම ප්‍රහාණය නොවුනොත් ඒ පළවෙනි උත්සාහයේදී අකුසල් ප්‍රහාණය වෙලා යන්නේ නැහැ. එම ප්‍රහාණය නොවුනොත් ඒ වගේ වෙලාවට භාගතුන් වහන්සේ කියා දෙනවා ඒ අකුසල සහගත සිතුවිලි වල ආදීනව සිහි කරන්න කියලා. කොහොමද සිහි කරන්නේ? මේ විතර්ක අකුසල්. දැන් ලෝභ, ద్వේෂ, මෝහ කියන ස්වභාවයේ සිතුවිලිනේ ඉපදෙන්නේ. ඒ සිතුවිලි ප්‍රහාණය වෙලා නොගියොත් කුසල් සිතක් උපදපුවාම ඒ අකුසල් සිතුවිලි ප්‍රහාණය වෙන වෙලා යන්නේ නැත්තම් ඒ වගේ වෙලකට කරන්න තියෙන කුමක්ද? ඒ අකුසල සහගත විතර්කවල ආදීනව මෙනෙහි කරන්න ඕන. තේරුම් ගනිමින් මෙනෙහි කරන්න ඕන. කොහොමද මෙනෙහි කරන්නේ? මේ සිතුවිලි අකුසල් අකුසල සහගත විතර්ක මේ අකුසල් භයානකයි මේවා ඊටාම භයානකයි මේ අකුසල විතර්ක වලින් දුක් විපාක උපදවනවා කියලා මෙනෙහි කරන්න ඕන. අන්න එහෙම මේ අකුසල සහගත විතර්ක වල ආදීනව මෙනෙහි කරනකොට භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා අර ඒ හිතේ ඇති චක්කුසල විතර්ක ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. ප්‍රහාණය වෙලා ඒවන් නැත්තර නැති වෙලා විනාශ වෙලා යනවාය කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. භාගතුන් වහන්සේ ඒක මේ මගේ කියලා පෙන්නනවා යම් තරුණෙක් හෝ තරුණියක් ලස්සනට ඉන්න කැමති කෙනෙක් ඉන්නවා. ඒ ළමයාගේ ශරීරයට නැත්නම් බෙල්ලට සර්පයේගේ මලකුණක් වැටෙනවා. එහෙම නැත්නම් සර්පයේගේ හරි වෙනත් මිනිස්සෙගේ හරි මලකුණක් වැටෙනවා ඇඟට. මෙතරේ ලස්සනට ඉන්න කැමති කෙනා මොකද කරන්නේ? ඒ කියන්නේ ආසාවක් ඇති කරගන්නේ නැහනේ. පිළිකුලක් ඇති කරගන්නවා ඉක්මනින්ම බැහැර කරනවා. ආන් ඒ වගේ යම් කුසල විතරකයක් හිතේ උපදවලත් අකුසල විතරකේ බැහැර වෙන්නේ නැත්තම් ඒ වගේ වෙලාවට කරන්න තියෙන කුමක්ද? ඒ අකුසල විතරකේ ආදීනම කල්පනා කරන්න ඕන. දැන් අපව මතක තියාගන්න. දැන් ඕගොල්ලෝ බණ භාවනා කරද්දි වේවා. එහෙම වෙන කටයුත්තක් කරනකොට හෝ වේවා. සිතේ අකුසල විතරක ඉපදෙන්න පුළුවන්. රාගය හරි ద్వේෂය හරි මෝහය හරි මේ ආදී අකුසල විතරක පැමිණුනොත් ඉක්මනින් මේ අකුසල විතරකේ බැහැර කරගන්න උත්සාහ කළ යුතුයි. පළමුවෙන්ම කරන්නේ කොමක්ද? කලින් අපේ හිතේ යම් අරමුණක් තිබ්බනම් ඒ අරමුණ එහෙම නැත්නම් ඒ අදහස් ඒ සිතුවිලි අයින් කරනවා. අයින් කරලා කුසල සිතුවිල්ලක් හිතේ උපදවනවා. බුදු ගැන හිතන්න පුළුවන් මෛත්‍රී සහගත සිතවිලි කරුණා සහගත සිතවිලි මේ වගේ කුසල් සහගත සිතවිල්ලක් උපදව ගන්නවා. ඒතර ඒ ඒ කුසල් සහගත සිතවිලි උපදවපුවාම අර අකුසල විතරක බැහැර වෙලා යනවා. කුසල සහගත සිතවිලි උපදවද්දිත් අකුසල විතරක බැහැර වෙලා යන්නේ නැත්තම් මොකද කරන්නේ? ඒ අකුසල විතරකේ ආදීනව මෙනෙහි කරනවා. කොහොමද මෙනෙහි කරන්නේ? මේ විතර්ක අකුසල විතර්කයි. කුසල් නෙමෙයි. මේ විතර්ක අකුසල විතර්ක මේ විතර්ක භයානකයි. අනතුරුදායකයි. සිතේ පවත්වන්න සුදුසු නෑ. මේවා දුක් විපාක සහිතයි කියලා සිහි කරන්න. අන්නේම සිහි කරනකොට ඒ අකුසල විතර්ක ප්‍රහාණය වෙලා විනාශ වෙලා යනවා කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ විදිහට අකුසල විතර්ක ප්‍රහාණය වීමෙන් සිත හොඳට ආධ්‍යාත්මෙ පිහිටනවා. තන්පත් වෙලා එකඟ වෙලා සමාධිය ඇති වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට බලන්න ඉතින් කොහොමද කියා දෙන්නේ අර සර්පකුණක් හරි මලකුණක් හරි පිරිසිදුව ලස්සනට ඉන්න ඕන කෙනෙකුගේ ඇඟට වැටුනොත් එහෙම එයා පුංචි වෙලාවකවත් ඒක පවත්වන්න හිතන්නේ නැහෙනේ. ඉක්මනින්ම බහැර කිරීම පිණිස පිළිකුලක් ඇති කර ගන්නවා. අකමැත්තක් ඇති කර ගන්නවා. ඒක ධර්මතාවයක්. අන්න ඒ වගේ කියනවා අකුසල විතර්කයේ බහැර නොවෙනවා නම් ඒකේ ආදීනව සිහි කරන්න ඕන. එතකොට බැහැර වෙලා යනවා. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්නනවා ඒ විදිහට අකුසල විතරකේ ආදීනවය සිහි කරද්දී පවා ඒ අකුසල විතරකේ බැහැර වෙන්නේ නැත්තම් දැන් අකුසල විතරකේ ආදීනව සිහි කරනකොට ඒක අයින් වෙලා යනවනම් සිත පහසුටපත් වෙනවා නේද? ඇතැම් විට අකුසල විතරකේ ආදීනව සිහි කරද්දී පවා ඒ අකුසලේ බැහැර නොවි තියෙන්න පුළුවන්. එතකොට අකුසල විතර්කයේ ආදීන සිහි කරද්දිත් අකුසල විතර්කේ බහැලර නොවි තියෙනවා නම් භාගතුන්සේ පෙන්වා දෙනවා ඒ වගේ වෙලාවකදී අකුසල විතර්කයේ සිහි නොකර ඉන්න මෙනෙහි නොකර ඉන්න ඕන ඒ අකුසල විතර්ක සිහි නොකර ඉන්නකොට මෙනෙහි නොකර ඉන්නකොට අකුසල විතර්කේ ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා කියලා භාගතුන්ස් පෙන්වා දෙනවා ප්‍රහාණය වීමෙන් ඒ අකුසල විතර්කයේ විනාශයටපත් වෙනවා ඒතර මේ විදිහට අකුසල විතරකයේ ප්‍රහාණය වීමත් සමග සිත හොඳින් ආධ්‍යාත්මෙ පිහිටන්න පටන් ගන්නවා. තැන්පත් වෙනවා. සිත එකඟ වෙලා සමාධිය ඇති වෙන්න පටන් ගන්නවායි කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ කරුණු තේරුම් ගන්න අමාරු නෑනේ නේද? පැහැදිලි නේද ඒවා? භාගතුන් වහන්සේ කියා දෙන එක මේ වගේ කියලා. දැන් අකුසල සිතුවිල්ලක් එනකොට ඒක මෙනෙහි නොකර සිටීම ඒ කියන්නේ සිහි නොකර සිටීම යම් කෙනෙක් අප්‍රිය අකමැති රූපයක් තියෙනවා. දකින්න අකමැති. එයාගේ අස්සමුටේ රූපේනකොට එයා නොබලා ඉන්න නැත්නම් අනිත් පැත්ත බලා ගන්නවා. ආන් ඒ වගේ කියනවා. ඒ වගේ යම් අකුසල විතරකයක් ප්‍රහාණය වෙලා යන්නේ නැත්නම් මුලින් අර උත්සාහ කළා කළා ප්‍රහාණය වෙන්නේ නැහැ. ඒ වගේ ලාගති කරන් තියෙන කුමක්ද? ඒ අකුසල විතරකේ හිතන් නැතුව ඉන්න, මෙනෙහි කරන් නැතුව ඉන්න පුරුදු වෙනවා. දැන් ඔබට තේරෙනවද මේ අකුසල විතරකයක් අපි හිතුව හිතුව විදිහට ලේසියෙන් ප්‍රහාණය වෙයි කියලා? ඈ? යම් වැඩපිළිවෙලක් ක්‍රමානුකූල වැඩපිළිවෙලක් නේද? කියන්නේ සරලව පටන්ගෙන ඊට දුෂ්කර එහෙම නැත්නම් බලවත් වැඩපිළිවෙලක් දක්වා කළ යුතු පුහුණුවක් තියෙනවා කියලා දැන් තේරෙනවා. නිකාම් අපි හිතුව විදිහට මේ පහසුවෙන් අයින් කරගන්න බෑ හිතෙන්. ඇඳුමක් කිලිටුනහම ගලවලා වෙන එකක් ඇඳ ගන්නවා වගේ මේ අකුසල විතරකේ හොඳ නැහැ කියලා අයින් කරගෙන කුසල හිතක් එහෙම එකපාරට පිටවන්න බෑ. ඒකට යම් වැඩපිළිවෙලක් අනුගමනය කරන්න ඕන. ක්‍රමානුකූල වැඩපිළිවෙලක් අනුගමනය කරන්න ඕන. ඉතින් ඒ සඳහා අපට දැනුමක් ඕන. ඒ දැනුම ලැබෙන්නේ මේ භාගතුන් වහන්සේගේ මේ ගැඹුරු පුලුල් අවබෝධය ගැන අපිට දැනගන්න ඕන. මේ භාගතුන් වහන්සේගේ අවබෝධය තමයි මේ කියා දෙන්නේ. භාගතුන් වහන්සේ අකුසල් ගැන දැනගෙන ඒ අකුසල් ප්‍රහාණය කරගත්ත විදියයි මේ. වෙන කෙනෙක්ගේ අහලා නෙමෙයි මේ කියන්නේ. උන්වහන්සේ උත්සාහ කළා ක්‍රමානුකූල මඟ වඩලා මේ වැඩි ආකාරයට තමයි මේ අපට කියලා දෙන්නේ. ඒතර අපිත් ඒ විදිහටයි පුරුදු කළ යුත්තේ. ඒතර ක්‍රම කීයක් අනුගමනය කරද අපි දැන්? පළවෙනි විදිය ඔව් මුලින් කොහොමද අනුගමනය කරන්නේ? අපි යම් අදහසක් හිතේ පවත්ත පවත්ත ඉඳද්දී අකුසල විතරකයක් ආවොත් අර මුලින් පවත්වපු අදහස අතහැරලා කුසල විතර්කයක් පවත්වනවා. ඒක එක විදියක්. ඒ ක්‍රමයේ අනුගමන කරද්දී අකුසල විතර්ක ප්‍රහාණ නොවෙනවා නම් අකුසල විතර්කයල ආදීනවය සිහි කරන්න ඕන. එතකොට අකුසල විතර්ක ප්‍රහාණය වෙනවා. ආදීනව මෙනෙහි කරද්දී අකුසල විතර්ක ප්‍රහාණය නොවෙනවා නම් අකුසල විතර්ක සිහි නොකර ඉන්න මෙනෙහි නොකර ඉන්න පුරුදු වෙන්න ඕන. එතකොට අකුසල විතරක ප්‍රහාණය වෙනවා. ඒ විදිහට උත්සාහ කරද්දීත් අකුසල විතරක ප්‍රහාණය නොවෙනවා ඒ භික්ෂුව උත්සාහ කරන්න ඕන ඒ අකුසල විතරකයේ හටගන්නේ කොහොමද? ඒක වැඩි වැඩි එන්නේ කොහොමද හිතේ? කියලා අකුසල විතරකය හටගෙන ඒ අකුසල විතරකේ වැඩි වැඩි එන විදිය ඒක හිතේ පිහිට පිහිට තියෙන්නේ කොහොමද කියලා විමසලා බලන්න ඕන. විමසලා බලන්න කියලා භාගතුන්ස පෙන්වා දෙනවා. ඒතර ඒ විදිහට ඒ අකුසල විතර්කයේ හිතේ ඇති වුණේ කොහොමද? ඇයි ඒක වැඩි වැඩි ආවේ කියලා ඒ ගැන විමස විමසා බලනකොට ඒ අකුසල විතර්ක ප්‍රහාණය වෙනවායි කියලා භාගතුන්ස පෙන්වා දෙනවා. ඒ විදිහට ප්‍රහාණ වෙමින් ඒ අකුසල විතර්ක විනාශයටපත් වෙනවා. ඒ විදිහට අකුසල විතර්කයන් විනාශය වෙනකොට ප්‍රහාණය වෙනකොට සිත හොඳින් පිහිටනවා ආධ්‍යාත්මය හොඳින් පිහිටනවා තැන්පත් වෙලා එකඟ වෙලා සමාධිය ඇති වෙනවාය කියලා පෙන්වා දෙනවා. දැන් මේ පිළිවෙල මතක තියෙන්න ඕන. ඊළඟට භාගතුන්ස පෙන්වා දෙනවා යම් කෙනෙක් ඒ විදිහට අකුසල විතරකයේ ප්‍රහාණය කර ගැනීම පිණිස ඒ අකුසල විතරකයේ ආදීනම කල්පනා කරද්දී ප්‍රහාණය වෙන්නේ නැත්නම් අකුසල විතරකයේ මෙනෙහි නොකරින් උත්සාහ කරනවා සිතන් නැතු වෙන්න උත්සාහ කරනවා. එහෙම උත්සාහ කරද්දි ප්‍රහාණය වෙන්නේ නැත්නම් අකුසල විතරකේ ඔව් ඒ ආරම්භුණි කොහොමද? හටගත්තේ කොහොමද? ඒ හිතට මේක ආවේ කොහොමද? ඇයි මෙහෙම විතරකයක් ආවේ? කියලා හොයලා බලන්න. එහෙම හොයලා බලනකොට ඒක ප්‍රහාණය වෙනවා. ඒක හරියට භාගතුන් හස්සේ පෙන්වා දෙනවා මේ වගේ කියලා. යම් පුරුෂයෙක් ඉන්නවා ගමනක් යනකොට වේගෙන් දුවගෙන යන කෙනෙක් ඉන්නවා. එයා කල්පනා කරන මං වේගෙන් දුවන්නේ මොකටද? මං හිමින් ඇවිදගෙන යනවා. ඊට පස්සේ එයා හිමින් ඇවිදගෙන යන කෙනෙක් වෙනවා. ඊට පස්සේ ආයෙ හිතනවා මං මොකටද ඇවිදගෙන යන්නේ? මං හිටගෙන ඉන්නවා. ඊට පස්සේ එයා හිටගෙන ඉන්නවා. ඊළඟට එයා හිතනවා මං හිටගෙන ඉන්නේ මොකටද මං ඉඳ ගන්නවා. ඊට පස්සේ එයා ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ එයා හිතනවා මම ඉඳගෙන ඉන්නේ මොකටද මං හාන්සි වෙලා ඉන්නවා. එයා හාන්ස් වෙලා ඉන්නවා. භාගතුනාසේ පෙන්වා දෙනවා ඒ කෙනා රලු ස්වභාවයක ඉඳලා මෘදු ස්වභාවයකටපත් වෙනවා. රලු ස්වභාවය අතහැරමින් මෘදු ස්වභාවයක් ඇති කරගන්නවා. ආන් ඒ වගේ අර අකුසල විතරකවල ස්වභාවය හටගත්තේ කොහොමද ඒවා? ඒවා වැඩි වැඩි ආවේ කොහොමද කියලා හොයලා බලනකොට ඒ අර දුෂ්කර රළු ස්වභාවය අතහරින්න ඊටාම මුදු ස්වභාවයකට පත් වෙන කෙනෙක් වගේ කියලා කියනවා. ඒ විදිහේ අකුසල ස්වභාවයේ මූල ස්වභාවය අකුසලේ හටගත්තේ කොහොමද? ඒ විතරක හටගත්තේ ඇයි? මේ දසෝලා බලද්දී ඒ අකුසල ප්‍රහාණය වෙලා සිත පිරිසිදු වෙලා සමාධිය ඇති වෙනවා. භාගතුනස පෙන්වා දෙනවා යම් කෙනෙක් එහෙම උත්සාහ කරද්දී ඒත් ඒ අකුසල ප්‍රහාණය වෙන්නේ නැත්තම් එහෙමත් නොවී තියෙන්න පුළුවන්. එහෙමත් අකුසලේ ප්‍රහාණය වෙන්නේ නොවෙනවා නම් ඒ වෙලාවේදී ඒ භික්ෂුව දත් මිටි කාලා අපි දත් මිටි කනවා කියන්නේ වගේ දත් හිර කරගෙන දිව හිර කරගෙන උඩු තල්ලට තද කරගෙන ඒ අකුසල විතරකයට නිග්‍රහ කරන්න කියනවා. ඒ අකුසල විතරකයට නිග්‍රහ කරමින් ඒ අකුසල විතරකය වැඩ පවත්තලා ඒ අකුසල විතරකය බලවත් වෙන්නේ නොදී මඩ පවත්තන්න ඕන කියනවා. ආන් ඒ විදිහට දත් හපාගෙන යටිතල්ලෙන් උඩුතල්ල හිර කරගෙන ඒ අකුසල විතරකයට නිග්‍රහ කරමින් අකුසල විතරකයේ තදින් මැඩ පවත්වද්දී ඒ අකුසල විතරකේ ප්‍රහාණය වෙනවා. ප්‍රහාණය වෙලා විනාශයටපත් වෙනවා කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ විදිහට අකුසලයේ ප්‍රහාණය වෙද්දී සිත හොඳින් ආධ්‍යාත්මෙ පිහිටනවා එකඟ වෙනවා ආධ්‍යාත්මෙ තන්පත් වෙලා සිත එකඟ වෙලා සමාධිය ඇති වෙනවා කියලා භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒක හරියට භාගතුන් වහන්සේ කියා දෙනවා අර බලවත් පුරුෂයෙක් ඉන්නවා දුර්වල මිනිසෙක්ව අල්ලලා එයා හොඳට මඩ පවත්තලා පාලනය කරන්න වගේ විවිධ විදිහට උත්සාහ කරද්දීත් අකුසල සිතවිල්ල ප්‍රහාණය නොවෙනවා නම් ප්‍රහාණය නොවි පවතිනවා නම් කලියොත් කුමක්ද? දත් හපාගෙන යටිතල්ලෙන් උඩුතල්ලට හිර කරගෙන ඒ අකුසල විතරකයේ හොඳට නිග්‍රහ කරමින් අකුසල විතරකයේ මැඩ පවත්තලා පාලනය කරන්න උත්සාහ කරන්න. ඒතර යක්ෂල විතරකේ බැහැර වෙලා යනවායි කියලා භාගතුන්ස පෙන්වා දෙනවා. එතකොට මේ පියවර කීපය සිත පිරිසුදු කර ගැනීමට උත්සාහ කරන ශ්‍රාවකයා මේ ධර්මයේ පුරුදු කරන ක්‍රමවේදය ගැන දැනුමක් තියෙන්න ඕන. මුලින්ම දැනුම තියෙන්න ඕන අසහා දැනගත් දැනුමක්. මුලින්ම තියෙන්න ඕන අසා දැනගත් දැනුමක්. ශ්‍රවණයෙන් ලබාගත් දැනුමක්. ඒ දැනුම යලි යලි ශ්‍රවණය කිරීමෙන් ලබාගත යුතුයි. යලි යලි ශ්‍රවණය කිරීමෙන් මේ හොඳින් තේරුම් ගත යුතුයි. එක වතාවක් අහලා අමතක කිරීම නෙවෙයි. දෙවතාවක් අහලත් අමතක කිරීම නෙවෙයි. ආ දැන් ඉතින් මට පුළුවනි කියලා. යලි යලි ශ්‍රවණය කිරීමෙන් මේ හොඳින් තේරුම් ගත යුතු ධර්මයක්. සමහර අවියාවුද තියෙනවා බොහෝ කලක් පුහුණු විය යුතුයි මක් නිසාද එයා විදිහ භාවිත කළ යුත්තේ සුළු කලකටයි. අපි හිතමු අවුරුද්දක් පුහුණු වෙන භාවිත කරන සුළු වෙලාවක්. අභිහරමයන් ඒ වගේ එකක්. පැහැදිලිනේ? පුහුණුව බොහෝ කලක් ලබන්න ඕන ප්‍රායෝගික භාවිතයේ ස්වල්ප කලයි. අපට වෙච්ච විපත මොකද්ද? ඈ? දැන් ඔබ මේ දහම් කරුණු ටික ශ්‍රවණය කළා. දැන් ඔබ මේ දහම් කරුණු ටික ශ්‍රවණය කරපුවාම ඔබට සතුටක් ඇති වුණානේ. මොකද ඔබගේ අදහසක් තියෙනවා අපි ඉක්මනින් සමාධිය ඇති කරගන්න ඕන කියලා. තියෙනවනේ? නේද? සමාධිය ඇති කරගන්න ආසයි. නමුත් ඒ ආසාව ඉටු කරගන්න බැරි වුණා. නේද? දැන් මෙතනදී භාගතුනසේ පෙන්වා දෙනවා කාරණා පහක්. ඒ හැම කරුණකදීම පෙන්වා දෙනවා මේ සමාධිය ඇති වෙනවා කියලා. එතකොට ඔබ මේ කරුණු ශ්‍රවණය කිරීමෙන් ඔබ තුල සතුටක් ඇති වුණා. ඒ සතුට සමගම ඔබ කරන්න කල්පනා කළේ කුමක්ද? ඔබගේ කල්පනාව කොහොමද පිහිටියේ? හ්ම්? අපි මෙච්චර කාලයක් උත්සාහ කරා කරා කරා සමාධිය ඇති කරන්න බැරි වුණා. දැන් ඇති කරගන්න පුළුවන්. දැන් මම දත් හපාගෙන අකුසල විතර්ක මැඩලා ප්‍රහාණය කරනවා කියලා නේද හිතුනේ? එමුනේ හිතෙන්නේ. ඈ හිතට තට්ටු කරලා බලන්න. හැමයි ඇයි දැන් ආවුද හම්බුණා? ගත්තකම යුද පිටිට පණින්න හිතන්නේ නේ? දැන් හිතන්නේ දැන් අකුසල විතරක් වලට දෙන්නම් බැටි. මෙච්චර කල් බැරි වුණානේ. දැන් මම ඉඳගෙන දත් හපාගෙන අකුසලිතර මැඩලා මං අයින් කරනවා. අයින් කරලා සමාධිය ඇති කර ගන්නවා. එවනේ හිතන්නේ. සාමාන්‍යයෙන් වර්තමානයේ 90ක් දෙනාම අනිකුත් දේවල් දි මේක නෑ. මේ මේ ක්‍රමවේද අනුගමනය කරන්නේ වෙන කිසි දෙයකින්. තේ එකක් බුද්ධිවත් මේ ක්‍රමවේද අනුගමනය කරන්නේ නෑ. ඇඳුමක් මහද්දී කෑමක් හදද්දී කෑමක් කද්දී මූණකට හොදද්දිවත් මේ ක්‍රමවේදය අනුගමනය කරන්නේ නමුත් ධර්මයේ පුරුදු කිරීමේදී විතරක් අනුගමනය කරන ක්‍රමයක් තියෙනවා. මොකද්ද ඒ ක්‍රමය? පළවෙනි පඩියෙන් අඩිය ගහන්න කැමති නෑ. අන්තිම පඩියෙන් අඩිය ගහන්න එකපාරට කැමති. උත්සාහ කරමු. මේ වර්තමානයේ තුල තිබෙන අනුවේදනීය විදියක්. මේ වර්තමානයේ තිබෙන අසාර්ථක බවට ප්‍රධාන හේතු එක. පළවෙනි පඩියට අඩිය ගන්න කැමති නැහැ. අන්තිම පඩියේ අඩිය ගන්න උත්සාහ කරනවා. කවදාවත් කාටවත් කිසි කලක කරන්න බැරි දෙයක්. භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ ධර්මයේ එක පාරට බලවත් දෙයක් උපදවන්න කියලා දෙන දෙයක් නෙමෙයි. භාගදන්ස් වෙන අරහත්ත්වේ එකපාරට පණවන්නේ නැහැ. අරහත්ත්වේ කරා යන වැඩපිළිවෙල ක්‍රමානුකූල වැඩපිළිවෙලකින් යුක්තයි. අනුක්‍රමයෙන් පුරුදු කළ යුතු දෙයක්. නමුත් මේ මාර්ගය මෙයයි කියලා මාර්ගයට පැමිණීම ප්‍රමාද නොවි කළ යුතුයි. මාර්ගය මෙයයි කියලා පිළිගැනීම තුල තමයි මාර්ගයට ප්‍රමාද නොවි පැමිණෙන්න තියෙන්නේ. මාර්ගයේ මෙයයි කියලා පිළි නොගෙන මාර්ගයේ වර්ධව පිළිගන්න කෙනා වේගෙන් එන්න උත්සාහ කරන්නේ මාර්ගය නෙවෙයි මාර්ගයේ අවසානයට. මාර්ගයේ කෙරවලට පැමිණෙන්න උත්සාහ කරනවා. මාර්ගයේ ආරම්භයට එන්න කැමති නෑ. නමුත් සාමාන්‍ය බාහිර කටයුතු කියන්නේ ධර්මයෙන් බැහැර කරන හැම එකක්ම අයන්න ඉඳන් කරනවා. අයන්න ඉඳන් කරගෙන තමයි යන්නේ. ධර්මයේ පුරුදු කරන දේ විතරක් එහෙම කරන්න පෙළඹෙන්නේ නැහැ බොහෝ දෙනා. ඒකයි මේ සාර්ථක ප්‍රතිඵල නොලබන්න හේතුව. ඒ නිසා මේ දේශනාව විශේෂයෙන් හොඳට මතක තියාගන්න මේක අර පුංචි ළමයෙකුට ආයුධයක් ලැබුණාම ආයුධය අරන් පොඩි ළමයා යුද පිටට යන්න වගේ බෑ. ඒ නිසා මේ දේශනාවේ තියෙන දහම් කරුණු ඔබගේ ප්‍රීති ප්‍රමෝදය පිණිස මතු ආරක්ෂාව පිණිස ධර්මයේ ගැන මහත් වූ විශ්වාසය පිණිස ඉදිරියේදී පුහුණු කළ යුතු ධර්මයක් විදිහට ඔබ දරාගෙන තිබිය යුතු දහම් කරුණු. පැහැදිලිද? දැන් අපි මේ ධර්මයන් අපි තේරුම් අරගෙන අපි සතුටු සිතින් මේ ධර්මයන් අපි මතකේ තියෙන්න ඕන. අපිට අනාගතයේ මාර්ගයේ හොඳින් පිරිසුදු කරගන්න සුදුසු ධර්මයන් මෙතන තියෙනවා. ඒතර බය නැහැ අපිට නේ. අපි මේ ධර්මයන් පුහුණු කිරීමෙන් පෙර දැන් මේ ධර්ම කාරණා තුළ පෙන්වා දෙන පළමු පියවර කුමක්ද? යම් භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව යම් අරමුණකට පැමිණ යම් අරමුණක් මෙනෙහි කරමින් ඉන්නවා. ඒ විදිහට ඒ අරමුණක් මෙනෙහි කරමින් ඉන්න භික්ෂුවගේ සිතේ ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත අකුසල විතරක හටගත්තොත් අන්නේ භික්ෂු විසින් අර කලින් හිතේ පවත්තපු අරමුණ වෙනුවට කුසල් සහගත සිතක් උපදවන්න ඕන. එසේ කුසල් සහගත සිත උපදවාගෙන වාසය කරද්දී අර අකුසල සහගත සිතිවිලි ප්‍රහාණය වෙලා විනාශ වෙලා යනවා කියලායි භාගතුන්ස පෙන්වා දෙන්නේ. පැහැදිලිද? ඒතර අපි යම් අරමුණක් පවත්නකොට අකුසල සහගත සිතුවිලි ආවොත්නේ අපි ඒක බැහැරගන්න කුසල් සහගත සිතුවිල්ලක් උපදවන්න ඕන. එතකොට අපට ඒ වෙනකොට අපට හොඳ වැටහීමක් ලොකු වැටහීමක් තියෙන්න ඕන නේද මේ අකුසල් මේ කුසල් මේ විතරක අකුසල විතරක මේ විතරක කුසල විතරක කියන වැටහීම අපතුල තිබිය යුතුයි නේද තියෙන්න ඕනේ ඈ එහෙම නොතිබෙන කෙනෙකුට පුළුවන් ද මේ ධර්මය පුරුදු කරන්න බෑ නේද එතකොට ඒ මොකද්ද තියෙන්නේ අපි වැටහීම මේවා අකුසල සිතුවිලි මේවා කුසල සිතුවිලි නැත්නම් මේ අකුසල විතරක මේ කුසල විතරක කියලා අපට අප තුල වූ වැටහීමක් අපේ සිතේම හටගන්නා වූ විතරක ගැන වැටහීමක් අපිට තියෙන්න ඕන නේද? තෝර බේර ගැනීම නුවණක්. ඊළඟ දේ තමයි අකුසල විතරකේ බැහැර කිරීම පිණිස අප කුසල විතරකයක් පිහිටවන්න ඕනනේ. එහෙනම් අපට කුසල විතරක පිහිටවලා පුරුද්දක්, පළ පුරුද්දක් තියෙන්නත් ඕන නේද? ඈ එතකොට ඔබට තේරෙනවද මේ ධර්මයේ ධර්මයේ ආරම්භක පියවරට පැමිණීමේදී යම් පුහුණුවක් තිබිය යුතුයි කියලා. ඒක පාට ආධුනික කෙනෙකුට ආරම්භක පියවරටවත් එන්න බෑ නේද? ඈ? ඇයි මේ කුසල විතරක අකුසල විතරක අඳුර ගන්න ඕන? කුසල විතරක හිතේ පවත්වන්න පුළුවන් වෙන්න ඕන. නේද? දැන් මේ මිතන්න දැන් ඔබ ඔබගේම සිතට වූ දේවල් කලින් වෙච්ච දේවල් මෙනෙහි කරලා බලන්න. ඔබට තරහසිතක් ආපු වෙලාවකදී ඔබට ඒ තරහසිත බැහැර කිරීම පිණිස බුදුගුණ මෙනෙහි කරන්න මෛත්‍රීසිතක් උපදව ගන්න පුළුවන් වෙච්ච අවස්ථා තියෙනවද? එහෙ නැත්නම් රාගසිතක් ආපු වෙලාවකදී හරි ඒ වගේ අකුසල සිතක් ආපු වෙලාවකදී ඒ වෙලාවේදී බුදුගුණ මෙනෙහි කරමින් භාගතුන් වහන්සේ ගැන සිතමින් ධර්මයේ මෙනෙහි කරමින් එහෙම නැත්නම් සංඝ ගුණ සිහි කරමින් ඒ වගේ කුසල් සිතක් උපදව ගන්න ඔබට පුළුවන්කම තිබුණාද කියලා බලන්න. ඈ ඒ පළවෙනි පියවරට එන්න පුළුවන්කමක් තිබුණාද? ඒ විදිහට තම තම තමන් ගැනම තම තමන් හිතලා බලන්න ඕන. ඒක මම දන්නේ ඔබගේ ස්වභාවය. නේද? තම තමාගේ ස්වභාවය තම තමන්ම නිරීක්ෂණය කරගන්න ඕන නේද? මේ දේශනාව තුළ තියෙන පළවෙනි දහම් කරුණ පුරුදු කරන්නවත් පුළුවන් මට්ටමක මගේ සිතේ දියුණුවක් තිබුණාද කියලා හොයලා බලන්න ඕනේ. එහෙම නැති කෙනා ඒ ස්වභාවය ඇති කරගන්න ඕන නේද? ඈ නේද? ඒකට මොකද කරන්නේ? අපි මීට පෙර වතාවේදී ඔබට කතා කළා ද්වේදා විතක්ක සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් නේ. අන්න එතනදී භාගතුන් වහන්සේ කොහොමද කියා දෙන්නේ? භාගතුන් වහන්සේ සම්බුද්ධත්වයට පෙරදී බෝධිසත්ව විදිහට වාසය කරද්දීම සිතේ ඒ විතරක කොටස් දෙකකට වෙන් කර කර බැලුවා කියලා එහෙම දහමක් මතකද අපට කියා දෙනවා. මේ දේශනාවට කලින් අපි මේ දේශනාව කියා දුන්නේ ඒකයි. එහෙනම් ඔබ මේ දේශනාවේ තියෙන දහම් කරුණු හිස් මුදුනින් දරාගෙන සාදුකාර දෙමින් දරාගෙන සතුට සිතින් මේවා මතක තබාගෙන අනාගතයේදී කියන්නේ ධර්මයේ පුරුදු කිරීම පිණිස මේ දැනුම අපට ඕන නේද මේ දැනුම අපට ඕන මොකද අකුසල විතරක ලීසියෙන් ප්‍රහාණය වෙලා යන්නේ දැන් ඔබට පේනවා දුෂ්කර වැඩපිළිවෙලක් තියෙනවා ඒ දුෂ්කර වැඩපිළිවෙලට පැමිණීමට පෙර ඒ සඳහා සුදුසුකමක් ඕන. දැන් ඔබ වෛද්‍ය විද්‍යාලයට ගියා. ඔබ වෛද්‍ය විද්‍යාලයට යන්න පෙර ඔබ යම් සුදුසුකමක් ලැබුණානේ. නිකම්ම ළමයෙක් ගිහින් තිබ්බද වෛද්‍ය විද්‍යාලේ? ආ දැන් ඔබ දොස්තර වෙන්න කියලා. ලොකු පුහුණුවකින් සුදුසුකමක් සහිතව නේද ඔබ ගියේ? නිකම්ම නිකන් ගියාද? නෑ නේද? එහෙම වෙනවද ලෝකේ? ඒක කරගන්න පුළුවන්ද එහෙම? වෙන විශයකටත් එහෙම තමයි නේද? ඉතින් අපි මේ සමාධියක් ඇති කරගන්න උත්සාහ කරන ආය විදිහට ඊට සුදුසු පදනමක් නැතුව අපි ගන්න උත්සාහය තුළ ඇති වෙන අසාර්ථකත්වයේ අපේ දුර්වලකමක් මිස ධර්මයේ දුර්වලකමක් නෙවෙයි නේද? නමුත් ධර්මයේ නිසි පරිදි අපි පුරුදු කරන් ගියොත්, අයන්නේ ඉඳන් පුරුදු කළොත්, පළමු පියවරේ ඉඳන් අපි පුරුදු කරගෙන ගියොත් අපි සාර්ථකයි බවට පත් වෙන්නේ නැද්ද? වෙනව නේද? ඒ නිසා ඔබට ආන් මේ විදිහේ සද්ධාාවක්, සදහැසිතක්, ධර්මයේ ගැන මනා වැටහීමක් ඔබට තිබිය යුතුයි. ඒ බඳු වැටහීමක් තියෙන කෙනා සතුරු සිතින් වාසය කරනවා. දක්ෂ ගොවියා හරි හම්බ කරගත්ත දේවල් ගබඩා කරගෙන තියාගන්නවා අනාගත ආරක්ෂාවට. එයා සතුරු සිතින් ඉන්නවා. දක්ෂ සොල්දාදුවා සුදුසු අවියාවද තැම්පත් කරන් ගබඩා කරන් ඉන්නවා. අනාගතේ ඕන සතුරෙකුට පහර දෙන්න යන්න පුළුවන්. ඒ වගේ දහම් දැනුම අපි ගබඩාවක් විදිහට භාගතුන් පෙන්වන්නේ නේ. එනිසා මේක ඔබගේ දහම් දැනුමක් විදිහට සතුරු සිතින් ඔබ මේ ධර්මයේ තේරුම් ගත්තොත් ඔබට අනාගතයේ ආරක්ෂාව පිණිස අකුසල සිතුවිලින් නිදහස් වෙලා අකුසල සිතුවිලි වලට යට නොවි ඉන්න මේ ධර්මය ඔබට උපකාර වෙනවා. මක් නිසාද ඔබ තේරුම් ගත යුත්තේ අකුසල විතරක වලට යට වෙන සිතක් තිබීම අතිශයින් භයානකයි. මක් නිසාද මේ වෙලාවේදී කලුරිය කළොත් දුගතියේ ඒ විතරක් නෙමෙයි අකුසල විතරකේ දිගින් දිගට පැවතුනොත් අකුසල විතරක හිතේ බැහැර කරන්න බැරි ස්වභාවයට පත් වෙලා හිත කෙලිසිලාම යනවා. ඒ නිසා අපි මුලින් කළ යුත්තේ අකුසල විතරක අඳුර ගන්න, කුසල විතරක අඳුරගෙන පිහිටවන්න උත්සාහයක් කළ යුතුයි. ඒ සඳහා ද්වේදාවිතක සූත්‍රයේ පෙන්වූ දහම් කරුණු අපට ගොඩාක් වැදගත් වෙනවා. ඒ ධර්මයන් පුරුදු කරමින් මේ අද ඉගෙනගත්ත ධර්මයන්හි මේ පළවෙනි යට පෙන්වූ දහම් කරුණු පුරුදු කරගන්න උත්සාහයක් ගන්න. මේ දේශනාවේ ඊළඟට පෙන්වන පියවරයන් එක පාට කලබලෙන් පුරුදු කරන්නේ නැහැ. විශේෂයෙන් අර අගට පෙන්නන දහම් කරුණ. ඒ කියන්නේ අර දත් හිර කරගෙන, තල්ල හිර කරගෙන අකුසල විතර්ක පාලනය කරන ඒ මඩින ඒ විදිහේ බලවත් වීරිය කියන එක ආදුනිකයේ කිසි කලක නොකළ යුතු එකක්. මක්නිසාද සිත ඊටාම උපක්‍රමශීලීව සිත দমনය කළ යුතු එකක්. අර කැලේ ඉන්න අස්වේක් හරි අලියෙක් හරි හරකෙක් හරි අල්ලගෙන එයා Tamanට ඕනේ දේ වැඩට යොදා ගන්න කැමති කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ සතා අල්ලගන්න ගියපු ගමන් අල්ලන වැඩට යොදා ගන්න පුළුවන්ද? ඈ කොච්චර ලොකු වැඩ පිළිවෙලද නේ? එයා පරිස්සමෙන් අල්ලගන්න ඕනේ. අල්ලගෙන එයා দমনය කරගන්න ඕනේ. ඊට පස්සේ Taman ඒ යොදාගන්නේ. ආන් ඒ වගේ සිත පුහුණු කිරීම ඊට වඩා පරිස්සමෙන් කළ යුතු එකක්. ආදුනික කෙනා ඉවක් බවක් නැතුව සිත පෙලන්න ගියොත් එහෙම සිත ලෙඩ වේවි. සිත ලෙඩ වෙනවා. සිතේ ලෙඩවීම සුව කරන්න ඊට පස්සේ අමාරුයි. මොකද ශාරීරිය උනත් ඔබ දන්නවා අපි හිතමු ක්‍රීඩාවක් කියලා. යම් ක්‍රීඩාවකට ශාරීරිය පුරුදු කරනවා. ඉතින් අපි මේ දකිනවා දක්ෂ පුහුණු වෙච්ච ක්‍රීඩකයෝ ඒ ක්‍රීඩාව කරනකොට අපි දැකලා ඒකට වසඟ වෙලා අපිත් එක පාට එක කරන්න ගියොත් මොකද වෙන්නේ? එහෙම බෑ නේද? කරන්න ගියොත් විනාශ වෙනවනේ. ඒ වගේ තමයි මේ සමාධිය වඩන කෙනෙක් විශ්ින් පුරුදු කරන දේවල් ආදුනිකයා එකපාරට කරන්න බෑ ආදුනිකයාට. එයා ක්‍රමානුකූල දියුණුවක් ඇති කරගන්න ඕන. ඔබට තේරෙනවා ඇති යම් අකුසල විතරකයක් හිතට ආපුවාම පාලනය කරගන්න බැරි වෙලා තියෙනව නේද සමහරවිට. සමහරට කේන්තියක් අහම පාලනය කරන්න බෑ. සමහර අය ඉන්නවා ඇඟපම වෙවුලනවා. නේ? ඒ අකුසල වල හැටි රාග දේශ මොහ කියන කොයිකත් එහෙමයි. දැන් බයක් ආපුවම දාඩිය දාලා තැතිගෙන වෙවුලනා ඉන්නෝනේ. ඒතර අපිට ඒක නොහිතා ඉන්න පුළුවන්ද? ඒ වෙලාවේදී. බෑ. රාගයත් එහෙමයි, ද්වේෂයත් එහෙමයි. සමහර ද්වේෂසිතක් ආපුවම සතිය හමාරක පවත්තන කට්ටිය ඉන්නවා. අයින් වෙලා යන්නේ. ඒ වගේ කෙනෙකුට පුළුවන් ද ඒ සිතවිල්ල නොහිතා ඉන්නේ? නමුත් මේ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තුළ එයා පුරුදු කළොත් සිත එයාට සිතුවිලි නොහිතා ඉන්න පුළුවන් කලක් එනවා. ඒතර අපි තේරුම් ගත යුතුයි අකුසල විතරක ප්‍රහාණය ලොකු උත්සාහයකින් ලොකු වැඩපිළිවෙලක් තුළ අනුගමනය කළ යුතු එකක්. එකපාරටම අර ගහක් කපන්න ඔය කපලා අයින් කරන්න බෑ. බලන්න බාගතුන් වහන්සේ දේශනා කරන ධර්මයේ තුල ඔබ අහලා තියෙනවා අර විශාල ගහක් කපලා මුල් හාරලා මුළුත් ගලවලා අතුකොළ ආදී ඔක්කොම ගිනි තියලා පුච්චලා ඒ අලු ටික වතුර ගඟකට දානවා. ඒතර මොකුත් හිටින්නේ නැහැ. කියලානේ. ඒතර ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තුල නේද ඒ කෙරෙන්නේ වගේ දෙයක්. ඒකෙන් අදහස් වෙන්නේ මේ අකුසල මූලයන් සියල්ල උදුරලා මුළුමනින්ම පිරිසිදු කිරීමක් ගැනයි කියා දෙන්නේ. ඒ අකුසල මූලයන් සියල්ල උදුරලා මුළුමනින්ම පිරිසිදු කිරීම පිණිස ඒ අකුසලයන් කොහොමද අපි ග්‍රහණය කරගන්නේ? හ්ම්? දැන් අපි ඉඩමක් සුද්ධ කරද්දී ගොවියා ගිහිල්ලා ගොවියට පේනවා. ගස් පේනවා, වැල් පේනවා, කටුපඳුරු පේනවා. එයා ඒවා ගිහිල්ලා ගලවලා අයින් කරනවා නේ. ඒ වගේ දැන් අපි සිත පිරිසුදු කරගන්න ඕන. සිත පිරිසුදු කරගන්න සිතේ තියෙන රාග ද්වේෂ මොහ දුරු කරන්න ඕනේ. ඒවා අපි අල්ලගන්නේ කොහොමද? පැහැදිලිද මං කියන එක? ඒ පළවෙනි විදිහ තමයි අකුසල විතර්ක විදිහට ඒවා තේරුම් ගන්න ඕනේ. මේ රාග සහිත විතරකයක් මේ ද්වේෂ සහිත විතරකයක් මේ මෝහ සහිත විතරකයක් මේ විදිහට ඒ සිතේ අකුසල අයින් කරන්න මූලික වශයෙන් විතරක විදිහට තේරුම් ගන්න ඕන ඒ විතරක විදිහට තේරුම් ගන්න ඒ විතරක බැහැර කරන්න සුදුසු වැඩ පිළිවෙල අනුගමනය කරන්න ඕන ඒ තමයි පළවෙනි විදිය ඒතර ඒක මේ සරල දෙයක් නෙවෙයි කලබල වෙලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒතර විතර්කය අයින් කරන්නත් අපිට හිතු හිතු විදිහට අයින් කරන්න බෑ. ක්‍රමානුකූල විතර්ක දුර්වල කරලා, පාලනය කරලා ඒ සිතට අපිව යට වෙන්න නොදී අපි පරිස්සමින් එක් කරන්න ඕන. දැන් අකුසල විතර්කයක් ආපුවාම ඒ අකුසල විතර්කේ බලවත් වෙද්දී කෙනෙකුට කොච්චර පීඩාවක්ද කියලා කෙනා දන්නවනේ. විශාල පීඩාවක් මුකුත් කරගන්න බෑ. සමහර අකුසල විතර්කයක් ආපුවාම සාමාන්‍ය දෛනික කටයුතු කිසි දෙයක් කරගන්න බෑ. කණ්ඩ බොන්නවත් බෑ නිදා ගන්නවත් බෑ නේද? ඈ? ඒ වගේ ස්වභාවයක් අකුසල විතරකවල තියෙන්නේ. ඒතකොට ඒ වගේ අපව මුළුමනින් යට කරන ස්වභාවයේ අකුසල විතරක ඉපදෙන ස්වභාවයක් තියෙනකොට අපට ඒ විතරක එකපාරට අයින් කරන්න බෑ. අපි හරි පරිස්සමින් උපක්‍රමෙන් යුද්ධයක් කරන්න වගේ. සතුරා දිනන්න හරි පරිස්සමින් ඕන සැලසුම් සාගතව ඒ කටයුතු කරන්නනේ. ඒ වගේ අපි භාගතුන් වහන්සේ පෙන්නන මේ සැලස්ම භාගතුන් වහන්සේ පෙන්නන මේ මඟ පිළිවෙල ක්‍රමානුකූලව අනුගමනය කළොත් ක්‍රමානුකූල සතුරා මෙල්ල වෙනවා. ඒ අකුසල විතරක මෙල්ල වෙනවා. එතන අපිට මේවා පාලනය කරලා අයින් කරන්න පුළුවන් කලක් එනවා. ඉතින් ඒ විදිහට මේ මාර්ගයේ සෑහෙන දුරක් යනකොට අකුසල විතරකයක් ආවොත් අපට ඒක නොහිතා ඉන්න පුළුවන් විදිහේ පුහුණුවක් ඇති වෙන කලක් එනවා. එතෙක් අපි හිතුවට බෑ. හිතන්නවත් බෑ. මුලින් අපි තේරුම් ගන්න ඕනේ උත්සාහ කරන්න ඕනේ මේක අකුසලයක් මේක භයානකයි. මේක දුක් සහිතයි. මේ වගේ අපි තේරුම් අරගෙන ඒ අකුසල විතරකේ වෙන් කළ අඳුර ගන්න අපි මුලින් උත්සාහ කරන්න ඕන. ආන්ගේ පුහුණුව තියෙන කෙනාට තමයි අකුසල විතරකයක් ආපුවාම කුසල විතරකයක් පිහිටවන්න පුළුවන්. දැන් තරහක් ආපු කෙනාට එහෙම නැත්නම් රාගසිතකින් යට වුණ කෙනාට ඒක බැහැර කරගන්න බුදුගුණවත් හිතන්න පුළුවන්කම තියෙන්න ඕන නේද? දැන් ඔබට හොඳට තේරෙනවා ඇති ඒ බලවත් විදිහට අකුසලයක් ආපු වෙලාවට සමහරට බුදුගුණ මෙනෙහි කරනවා තේරෙන්නේ නැහැ. බෑ. අමතු කියලා යනවා. සමහරු කියනවා අපිට මේ හිතන්න බෑ කියලා කියනවා. මොකද ඒක අර අකුසලයේ ස්වභාවයක්. එහෙනම් අපි ක්‍රමානුකූල අකුසල විතරක පාලනය කරලා ඒ සඳහා දීර්ඝ වැඩ පිළිලක් අපි දන්නවා කලින් නේද? ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ. සිල්පද ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේ ගොඩක් තියෙනවානේ මුලින් කළ යුතු දේවල්. ඒවා අපි ඉගෙන ගත්තානේ. ඒ වගේ ලොකු වැඩ පිළිලක් තුල අපි එන්නේ. ඒ විදිහට එද්දී ඉනි කායනුපස්සනාව පුරුදු කරමින් නේද? දැන් අපි කලක් තිස්සේ අසුභ භාවනා වගේ දේ භාවනාන් පුරුදු වෙනෝනේ. ඒ වගේ භාවනාන් පුරුදු වෙමින් අපි හිමින් හිත ගැන හොඳ සෝදිසියෙන් ඉන්න ඕනේ. එතකොටයි අපිට කුසල අකුසල් වෙන් කරගන්න පුළුවන් කලක් එනවා. ආන් ඒ වගේ පරිස්සමෙන් ක්‍රමානුකූලව මේ සිතේ තියෙන අකුසල ස්වභාවයන් දැකලා ඒව මෙල්ල කරගෙන පාලනය කරගෙන ඒව බැහැර කරගන්න ඕන. යුද්ධ පිටේට යන සොල්දාදුවා සතුරා නැසීමේදී සතුරා පරාජය කිරීමේදී සතුරා අතින් තමාට වෙන හානි අඳුර ගන්න ඕන. හානි නොවි සතුරා පරාජය කළ යුත්තේ. අදක්ෂ කෙනා ගිය ගමන් සතුරට කොටු වෙනවා. අදක්ෂ සොල්දාදුවා ගිය ගමන්ම සතුරට කොටු වෙනවා. ඒ නිසා ඔබ ඒ වගේ අදක්ෂ සොල්දාදුවෙක් වගේ අකුසල විතරකේ නැත්නම් අකුසල සහගත ස්වභාවයන්ගෙන් අකුසලයන් බැහැර කරන්න උත්සාහ කරනකොට දැන් ඉතින් මම මේව අයින් කරන්නම් කියලා එකපාරට උත්සාහ කරොත් ඒ අකුසල විතරක බලවත් වීමෙන් සිත බලවත් විදිහට හානි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ක්‍රමානුකූල පරිශ්‍රමෙන් ඒ අකුසල අඳුරගෙන ඒවා පාලනය කරන්න පුරුදු වෙන්න ඕනේ. භාගතුන් වහන්සේ පෙන්වා දෙන මේ පෙන්වා දෙන විදිහට යම් කෙනෙක් ක්‍රමානුකූල අකුසල විතරක පාලනය කරොත් යම් කලකදී ඒ භික්ෂුවට විතර්ක තමාගේ වසඟයට ගන්න පුළුවන් කලක් එනවා කියලා කියනවා. ඒක තමයි දක්ෂභාවය. ඉතින් අපිට ආරම්භයේදී ඒක කරන්න බෑ. විතර්ක තමන්ගේ වසඟයට ගන්න පුළුවන් නම් තමයි අර අන්තිමට තියෙන බලවත් කටයුත්ත කරන්න පුළුවන්. දැන් බලවත් පුද්ගලයා දුර්වල පුද්ගලයෙකු අල්ලලා පාලනය කරනවා, මැඩ පවත්වනවා. ඒතරේ පුද්ගලයා අල්ලගන්න පුළුවන් වෙන්න ඕනේ නේද? ඉතින් අකුසල විතරකයේ විසින් අපෝ යට කළා දානවා නම් ඒ විතරකයේද බලවත් අපිද? විතරකේ බලවත් නේද? එහෙනම් විතරකේ ක්‍රමානුකූල දුර්වල කරන්න ඕන. ඒ විතරක ක්‍රමානුකූල දුර්වල කිරීමෙන් යම් කලකදී අපට පුළුවන් වෙනවා අකුසල විතරකයේ පාලනය කරන්න. එතකොට ක්‍රමක්‍රමයෙන් මේ විතරක බැහැර වෙලා යනවා. ඉතින් එසේ බැහැර නොවෙනවා නම් ඒ විතරකයට වඩා අපේ කුසල්සිත බලවත් වෙනවා. ඒ කුසල්සිතෙන් පුළුවන් අර විදිහට අකුසල් සිතට නිග්‍රහ කරලා මර්ධනය කරන්න පුළුවන් කාලයක් එනවා. ඒක පුහුණුවේ ගොඩාක් ඉහළට යහම බලවත් ස්වභාවයක්. ඉතින් බලවත් කෙනෙක් විසින් කරන දේ ආදුනිකයා ආරම්භයේදීම නොකළ යුතුයි. එනිසා ඔයගොල්ලෝ කවුරුත් අකුසල විතරක් ආපුවම එක පාට දත් හපාගෙන උඩු තල්ලට යටි තල්ල හිර කරගෙන ඒ කළ යුතු ඒ බලවත් වීරිය ආරම්භයේදීම ඒ බඳු වීරියක් ඇති කරන්න එපා. මොකද එහෙම වුණාම සිත බිඳෙනවා, දුර්වල වෙනවා, අපිට තේරුම් ගන්න බැරි වෙනවා. මොකද සිතේ ස්වභාවය ගොඩක් ඔබ දන්නේනේ. තමන්ගේ හිතේ ස්වභාවය දැන් මහා වනාන්තරයක ස්වභාවය දන්නේ නැති කෙනා එකපාරට ගිහිල්ලා වනාන්තරේ එහෙම යවිද්දුත් මොකද වෙන්නේ? අතරමං වෙනවනේ. ආන් ඒ වගේ මේ තමන්ගේ සිතේ ස්වභාවය හොඳටම තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගන්නේ කලක් ක්‍රමානුකූල පුහුණු වීමෙන්. ඒ විදිහට තේරුම් ගන්න කෙනාට සිත දුර්වල නොවි පාලනය කරලා පිරිසිදු කරගන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි සිත පතනවා මේ කොයි කාටත් මේ උතුම් ධර්මය ඔබට ඔබගේ සිත රැක ගැනීම පිණිස සිත බලවත් කර ගැනීම පිණිස මේ සිතෙහි උපදින විතර්ක Tamanගේ වසඟයට පත් කර ගැනීමට තරම් දක්ෂ කෙනෙක් බවට පත්වීම පිණිස මතු ආරක්ෂාව පිණිස මේ උතුම් ධර්මය ඔබට උපකාර වේවා